ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මෛත්‍රීගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. කරන අපි පස්වෙනි ධර්ම දේශනාව ඒ ධර්ම දේශනාවෙන් අපි ඒ ආනාපාන සතිය මාර්ගයෙන් සර්වතන් වහන්සේ දේශනා කොට ඇස් පරිදි කොහොමද කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කී ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්නේ නැත්නම් මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට ආනාපානයේ මොන මොන ආකාරයෙන් පරිණාමයටපත් වෙනවද රූපාන්තරණයකටපත් වෙනවද වෙනස් වීමකටපත් වෙනවද කියන එක අපි මේ වෙනකොට මේ ශක්ති ප්‍රමාණේ මූලධාතු පැත්තක් එක් ප්‍රමාණේ කායික පැත්තක් තුව විග්‍රහ කරගන්න යෙදුණා. දැන් ඊගාවට මේ නිශ්චර කරන ලද කොටස එකක් එකක් කෝකද කායන පස්සනාව කෝකද වේදනාන පස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියලා ප්‍රශ්න කරලා ඒ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් සරුවචන් වහන්සේ මේ ආනාපාන සතිය සම්බන්ධයෙන් ඇති මේ 16 ආකාරයේ හතරක් හතරක් හතරක් හතරක් වශයෙන් කායනුපස්සනාවට හතරයි වේදනානුපස්සනාවට හතරයි චිත්තානුපස්සනාවට හතරයි ධම්මානුපස්සනාවට හතරයි කිය කඩලා පෙන්නනවා. ඒක ආස්වාද ප්‍රසආස වශයෙන් කරනවා නම් මේ 16 ආකාරයේ කිස්ති ආකාරයකට වැටෙනවා. ඒ කොහොම කෙරුවක්වත් ඒ බෙදීම එහෙමයි. ඊට පස්සේ සර්වචනාංශයේ ඒ කාටක් සැක දුරු කිරීම සඳහා ප්‍රශ්නයක් වශයෙන් නගනවා කතං භාවිතා භික්කවේ කතං බෞලී කතා චත්තාරෝ සතුපට්ඨාන සත්‍ය සත්‍යාරේ සතුපට්ඨාන සත්‍යබෝධයන් පරිපූර්ණයි. මහණනි කෙලෙස වඩන ලද සතර සතිපට්ඨානයේද මේ බොද්ධංග ධර්ම සම්පූර්ණ කිරීම පිණිස එළඹී පෙළඹී වාසය කරන්නේ පෙළඹුමක් දෙන්නේ. කතම් භාවිතා භික්කවේ සත්තර සතිපට්ඨාන කතම් බෞලී කතා සත්ත පොච්චංගේ පරිපූර්ණ. පළවෙනි එක තමයි අපි විශ්නගත්තේ මේ ආනාපාන සති භාවනාව නැත්නම් ආනාපානී කෙරේ සතිය පිහිටීමේ මාර්ගයේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා කියන වෙනවදෝ කියන සැකේ දුරු වෙන්න වෙනවා කියන අනිශ්චිත භාවය ඇති කරගන්නත් මේ සූත්‍ර අපි සාකච්ඡා ඊගාවට මේ ආකාරයෙන් සතර සතිපට්ඨානෙ වැඩුවොත් ඒ සතර සතර සතිපට්ඨානෙ ඉබේම නැත්නම් ඒ වර්ධනයෙන්ම ඒකේ ප්‍රවර්ධනයෙන්ම බුද්ධංග ධර්ම ටික වැඩෙනවා කියන එක සර්වඥාසු මුලින්ම දේශනා කළා තුරන් දැන් මෙතෙන්ට එනකොට සතර සතිපට්ඨානෙ නිමාවට එනකොට සර්වඥාසු විශේෂ ප්‍රශ්නේ අහලා කොහොමද මේ සතර සතිපට්ඨානේ මාර්ගයේ සත්බොධ්‍යංග ධර්ම සම්පූර්ණ වෙනවා කියන. ඒක සඳහා සදාන් කරනවා යස්මින් සමයේ වික්‍රේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනී ලෝකේ අභිච්ඡා දෝමනසං උපච්චිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුත්ථාය මානින් යම් අවස්ථාවක යෝගාවචරේ කයි කයානෝ බලන සුළුව කායේ කායානුපස්සී විහෙරති ආතාපි ආතාප වීර්ය අතන හරින වීර්ය, පැහැරන තබන වීර්ය, ආරද්ධ වීර්ය සහිතව සංපජානෝ බුද්ධිය සහිතව සතිමා සතිමත් වූ කෙනෙක් වශයෙන් විනය ලෝකයේ අභිජ්ජා දෝමනසං එදිනදා ජීවිතයේදී හෝ සම්පම් භාවනාවේදී හෝ පරියන්කේදී හෝ අභිජ්ජා දෝමනස කියන අභිජ්ජාව නම් දැනි ලෝභය දොමනස්සේ නම් වූ ද්වේෂය පදනම් කරගත්ත ඇති දොමනස් භාවයේ දෙක ශික්ෂණය කරනවද විනයනය කරනවද ආනි ඒ වෙලාවේදී උපටිතස්ස තස්මේ සමේ උපටිතස්ම තස්මේ සමේ බුද්ධ සති හෝති අසම්මුත්තා මේ විදිහට හතාප වීදයෙන් යුක්තව සම්පජඤ්ඤේ සම්මු ඥාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව භාවනාවේදී ඇතිවෙන මේ අන්ත දෙක ගැටීම සහ ඇලීම දෙක දුරු කිරීමට කටයුතු කරනකොට ඒ පුද්ගලයාට මේ සතිය එළඹ වෙලා වාසය නැත්නම් අර පරිමුඛම් සතිය උපට්ඨ පෙත්වා කියන විදිහට පෙරමුණට එනවා සතිය එළඹ වාසය කරනවා එළඹ සතිය පිහිටනවා සති සම්ප්‍රයුක්ත වෙනවා අඛණ්ඩ වෙනවා කියන සර්වතනසේ දේශනා කරනවා ඒක නිසා සතිය කියන එක එළඹිලාද නැත්ද කියන එක තමයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ මොකද මේ કોઈ හැම චිත්තක්ෂණයකම ඒ අභිධර්ම ක්‍රමයෙන් නැත්නම් මේ අටකතා යුගයේදී විතර කරපු ක්‍රමයට ඇති චෛතසික ටික බලනකොට මේ සතිචෛතසික හැම වෙලාවෙම තියෙන සතිචෛතසිකයන් අතර. ඉන්ද්‍රා සතිචෛතසිකේ අපිට හඳුන්වා දීමක් මෙතනදී කරන්න ඕන කමක් නැහැ. මේක පරිමුඛං සතිමුපට්ඨ පෙත්‍රාගෙන සතියට ප්‍රමුඛ තැන දීම සතිය එළඹි වාසය කිරීම සතිය පිහිටුවාලීම තමයි මෙතනදී මේ කෙරේ. එතකොට මේ සතිය එළඹිලා ඉන්නවද? සතිය මුල් තැනගෙන තියෙනවද කියලා දැනගන්න නම් කායේ කාය අනුපස්සී වේ. කායේයි කාය අනුව බලන සුබෝගත කරන්න. අපි සාමාන්‍යයෙන් භාවනාවකින් තොරව මේ කය දිහා බලනකොට බලන්නේ ඒකට විවිධාකාර අර්ථ විවිධාකාර ඥානවනන් දීලා. මේ කය අපි සමහර වෙලාවට බරේස වීමේ දුමකරයක් විදිහට පාවිච්චි කරනවා. සමහර ලාවට ලීවර යන්ත්‍රයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම තමන්ගේ කය රූපලාවන්‍ය විදිහට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අනිත් ඇයට ගහගෙන ගන්න රණ්ඩු කරන්න පාවිච්චි කරන විවිධාකාරයෙන් මේ කය අපි සතියෙන් තොරව පාවිච්චි කරනකොට හැම වෙලාවෙතම ඒ කය පිළිබඳව අපි විවිධ මේ විස්කන්වීම් හිතෙන් හෝ නැත්නම් කායික වශයෙන්. ඉතින් ඒ වෙනුවට කයෙහි කයානුව බලන සුළු කියලා කියන්නේ මේ කය කියලා කියන්නේ ස්කන්ධයක්, අන්න රාශියක්. කියන අදහසෙන් ඒ කියන විදිහේ වැඩක් කරන ක්‍රමය එහෙම නැත්නම් රාගය උපදවන ක්‍රමය එහෙම නැත්නම් <clears throat> දේවල් බලන්න යන පුළුවන් අහන්න යන්නේක ගඳ බලන්න රස බලන්න කියන නතර කරලා කයේ කයano බලන සුදු ගත කරනකොට ප්‍රධාන වශයෙන්ම මේ හුස්ම තමයි ප්‍රාණය සිදුපත් වෙනවා. අන්නේ කයේ කයano බලන සුදු ඉන්නකොට වීර්යවන්ත නොවුනොත් අනිවාර්යයෙන් මේක නීරස වූ ඒකාකාරී වූ ප්‍රයත්නයක් බවට පත් වෙනවා. ඉතින් ඒකකොට අර කය විවිධ අර්ථයන්ති විවිධ අගයන් යටතේ විවිධ දේවල් වලට යොදවන්න අපේ හිත වඩා මනාප වෙනවා කය කයානුව බලන සුදුවට වැඩි. ඒ නිසා කය කයානුව බලන සුදුව ගත කරන්න නම් ආතාප වීර්යය, කෙලස්තාවන වීර්යය, එහෙම නැත්නම් එළඹ සියමේ අතන හරින අරමුණ ලස වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම සම්පජඤ්ඤයේ කියන නුවණින් සලකා බැලීම බුද්ධිය අවශ්‍යයි. මොකද ඒ කය කයානුව බලන්නේ නැතුව වෙන මොන ක්‍රමයකට බැලුවත් ඒ දැනුම බාහිරයට එනවා. ඒ කන ඒ දැනුම අනුන්ගේ කයත් එක්ක ගැළපුමකට යොමු කරනවා. 25ක් ආරාසිනම් මැනීමකට ලොකු යොමු කරනවා. මොන විදිහෙන් බැලුවත් තමන්ගේ කය අනුන්ට වැඩිය ලොකුයි. විශේෂිතයි, සුවිශේෂිතයි. අනිකයි ඔක්කොම නිකන් තොගේට සලකන එක මගේ විතරයි විශේෂිතේ කියලා හැම වෙලාවෙදීම මේක පිළිබඳව අතිරේක ಗುಣ අතිරේක වටිනාකමක් දෙනවා. ඒක මොකද අපි කයේ කයානුව බලන සුළු නෙවෙයි ගත කරන්නේ කයේ වල විවිධාකාර දේවල් බලන. නමුත් මේ සිහි බුද්ධිය යොදවලා බුද්ධියෙන් බලනකොට මේ කයෙහි තියෙන්නේ අතරමා ධාතුන් වගේ අප්‍රාණික වස්තුක තියෙන්නේ ඔය අතරමා ධාතුන්මයි තමයි ස්ත්‍රියාවක් නම් පුරුෂයන්ගේ තුල තියෙන්නේ ඒ වස්තුමයි තමයි පුරුෂයෙක් නම් ස්ත්‍රියාවන් තුල තියෙන්නේ ඒකමයි කියලා මේ කයේ කයානුසුළු බලනාසුළු කියනකොට මේක කන්දක් මේක ගුණයක් ඒ ගොනුවේ එක එක අංශයක් ගන්නකොට දෙන්නේ අතර වෙනසක් නැහැ. දෙන්නේ අතර වෙනස තියෙන්නේ ඒ අයිතිකාරය එක එකනා තම තමන්ට දී ගන්න වටිනාකම් අනුව. එන්න තෝරන කය පමණයි. මහමෝදි තියෙන වතුර කඳුලක් විශේෂයෙන්ම අනිත් එකට එක වෙන් කරන්න බෑ. වෙන් කරලත් නැහැ. ඒ වගේ අපි මේ කය කය අනුව බලන කුසුදු වාසය කරනකොට වෙන්නේ මොකද්ද? ගංගානම් නදිය බොහෝම දුර දිග ගන්න ගංගාවක්. ඒ ගන්න තුල ගඟ ගඟෙහි හරියට තැන් තැන් වල වැලි කුරම් වැලි කලා පැහැදිලා කියනවා. ඉතින් එහෙම පැහැදිච්ච වැලි කලා වැලි කුරම් මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක වැලි පුරණක ඒක වැලි කලාවක තියෙන වැලියට මෙච්චරයි කියලා කියන්න බෑ. එතකොට ඈතක ඉඳලා බලනකොට මේ වැලි තලාවේ තියෙන වැලියට දෙකක් අත්තු දෙකේ කිසිම වෙනසක්. එහෙම කයේ කය අනුසුළු බලන සුළු ඉන්නකොට අපි සංගානංගලේ වැලි තලාවක තියෙන වැලියට පාටපත් වෙනවා. ළඟ තියෙන වැලියට එක්ක කිසිම වෙනසක් නැහැ. ඒකත් වැලියට. එහෙනම් මහා සාගරයේ තියෙන ජල කඳුලක් පාටපත් වෙනවා. එහෙනම් මේ හුඟේ පාවෙන කුණක් පාටපත් මොකක්වත්ම වෙනසක් නැති නිසා. එනේ මේ දර්ශනය මේ ඥානය තමයි මෙතන මේක තමයි අවධානික ඉවෙනි දෙයකට යොමු කරනවා බලන බැලම තමයි මේ සම්පජන්තිය. අනිකට අවශ්‍ය කරන පෙළගැස්මේදී සතිය නැත්නම් දෙයක් දිහා ඇති හැටි දැක ගන්නා සුලෝ බලන බැල්ම ඉස්සර කරගත්තොත් විතරයි කයේ කයම බලන්නේ. ඒ කයේ කයානුව බලන සියලු දෙනාටම සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියලා කියනවා. සමජීව සමව බ්‍රහ්මචාරියේ කියනතු. එතනස කිසිම තාරාතිය. ඔක්කොම යෝගී කියන නම තමයි වැඩි. ඔක්කොම බ්‍රහ්ම සබ්‍රහ්මචාරී වහන්සේ. ඒ தත්ත්වයට එන්නයි මේ ආසාවි සම්පජානෝ සතුමා කියලා අපි විස්තර කරන්නේ. ඒ විදිහට ආසාවි සම්පජාන සතුමා විනීජ ලෝකයේ අභිජ්ජා දෝමනසං එහෙම කරන ගමන් මේ ලෝකයේ අපි අනිකුත් වෙලෙ කය ඇත්තන් සම්බ අන ඇත්තන් දේවල් එක පන්න නැති දේවල් එක සමග සම්බන්ධ වෙනකොට අවිද්‍යාව නම් වූ දැඩි ලෝභය ප්‍රීයට ප්‍රසන්න කරනවා ඒ වගේම දෝමනස්සේ නම් වූ ද්වේෂය ගැටුම් ගිනි කඳු ඇති කරනවා මේ දෙක විනයනය කරනවා කීකරු කරගන්නවා එහෙම නැත්නම් ශික්ෂාවට ලක් කරගන්නවා කරනකොට සතිය පිහිටයි. ඒ වෙනතන් ඒ සතියේ ගැනීම වටිනාකම ඉදිරියට එනවා. ඒ කරන පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා සතිය උපක්ෂිතයි කියලා. නැත්නම් සතිය පිහිටියයි කියලා. සතිය උපස්ථානයේ තමයි ළඟ මේ අසනීප වෙච්ච කෙනෙක් ළඟ ඉන්න උපස්ථායකෙක් වාගේ සතිය නිතරම සේවයට එළඹිලා එළඹෙව වාසය කරනවා. අන්න ඒ වගේ වෙලාවක මේ සතියේ තියෙන සම්මෝසාව එකක් කරනකොට තව එකක් ගැන කල්පනා කරන ගතිය එහෙම නැත්නම් හිත එක තැනක කය එක තැනක තියෙන ගතිය නෑ මේ හිත කය දෙක එකලස් වෙන ගතිය එකට එක හරියට පෙළ ගැහෙන ගතිය තියෙන නිසා සමතලසේ සඳහන් කරන එකට සති සම්මෝසාවක් නෑ සතිය උපට්ඨිතයි තස්මින් සමේ විකු ආරද්ධෝ හෝති මේ වෙලාවට ඒ පුද්ගලයා අරමුණලද නැත්නම් සතිපට්ඨානයට බැස ගන්නාලද සතියේ යුක්තයි. සති සම්බෝධ්‍යාංගං තස්මේ සමේ භික්ඛු භාවේති. අනි ඒ වෙලාවට ඒ පුද්ගලයා තුළ සතිය බොජ්ජංගයක් විදියට, බෝධියට නැගී හිටියක් විදියට, බෝධි අංගයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කියන විස්තරය කුණුන් tire නැත්නම් සම්පූර්ණ සිටීමේ දාලා බලනවා නම් අපිට සිද්ධ වෙනවා මෙතෙන්දී සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හඳුනන. ඒක සාමාන්‍යයෙන් මුළු පිටකයේම තියෙන දේවල් ගොනු කරන එක ක්‍රමයක් තමයි නිවන් මඟට යනකොට මගදී පසු කරන ඉස්ථාන නැත්නම් ගමනට අවශ්‍ය කරන අඩුම කඩුම උපකරණ මල්ලක් වගේ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඒවට එහෙම කියන්නේ මොකද මේ බෝධියට නැමුණා වූ ධර්ම 77ක් විතර සංකල්ප. මේ බෝධිපාක්ෂික ධර්ම සංග්‍රහ කරනකොට ඉස්සල්ලාම තියෙන සතර සතිපට්ඨාන. ඊගාට සතර සම්‍යක් ප්‍රදාන් වේ. ඊගාට සතර ඊර්ධිපාද පංච බල පංච ඉන්ද්‍රිය සත්පුජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ සත් බොජ්ජංග ධර්ම 37 ගැන කතා කරනකොට මේකේ මේ සතිය කියන ධර්මතාවය විතරක් අටපොලක සඳහන්. ඒ කියන්නේ මේ නිවන් දකින්නකොට මේ සතිය එක එක එක එක මට්ටම් වලට දියුණු වෙමින් ඒකේ කුසලතාවය, සුඛනම්‍යතාවය, බුදු බෝධිකම දියුණු කරගන්න. සති සතිපට්ඨානය කියනකොට කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා වශයෙන් සතිය හතර පොලක සඳහන්. ඊගාවට සති බලය, සති ඉන්ද්‍රිය සති සම්බොජ්ජංගය සම්මාස අන්න විදිහට සත්‍ය දිනු කරගෙන දිනු කරගෙන යනවා ගියාට මොකද මේ සතිය මේ අපි යන ගමනට තල්ලුවක් දෙන්න නැත්නම් අපි යන ගමනට ඉස්සරහට ගැන්නර ගන්නේ බොජ්ජංග මට්ටමතාවක් ඉස්සරහ. එතකම්ම ඒක තියෙන්නේ වැටි වැටි නැගිට නැගිට පිළියම් කරන. බොජ්ජංග මට්ටමට යනකොට සතිය අපිට උදව් කරනවද නැත්නම් අපේ සතිය බොජ්ජංග මට්ටමට වැඩිලා තියෙනවද කියලා මේ වදනක්ෂණාට දැනගන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නයක් ඒ ගුරුම ස්වාමීන් වහන්සේලාගේ විශ්වාසයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට සමන්ත සතිය ඇති වෙලාව මේකයි නැති වෙලාව මේකයි සතිය සද්ධායෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි වීර්යයෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි, සමාධියෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි, ප්‍රඥාවෙන් වෙනස් වෙන හැටි මෙහෙමයි කියලා සතියට අත්‍යන්තාවෙනික ලක්ෂණ දැනගන්න අවස්ථාවේදී ඒක සති බොජ්ජංගය, සති සම්බොජ්ජංගය කියලා ඒත්තු ඒ කුරු පරපර විතර කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ භාවනා කරනකොට දැන් මට සතිය තියෙනවා. මේක සමාධිය නෙවෙයි, මේක සද්ධාව නෙවෙයි, වීර්ය නෙවෙයි ආදි වශයෙන් ඒ සද්ධාවේ ගති ලක්ෂණ හැද මෙහෙමයි ඒක සතිය. වීර්යයේ ලක්ෂණ රස මෙහෙමයි මේක සතිය. සතියේ ලක්ෂණ රස මෙහෙමයි ඒක සද්ධාවත් වීර්යවත් ඒ සමාධියවත් ප්‍රඥාවත් නෙමෙයි කියලා ඒක වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ශක්තිය තියෙනකොට තමයි සති සම්බොජ්ජංගය සම්බොජ් සතිය බොජ්ජංග මට්ටමට කියන්නේ. ඉතින් ඒකට ගේනකොට දැන් ඉතලිය අද දවසේ මාතෘකාව සති සම්බොජ්ජංග. ඒකට කියනකොට අපි කායානුපස්සන වශයෙන් කයේ කයano බලන සතිය, වේදනාවන් වේදනාවන් නොන බලන සතිය, හිත හිත වශයෙන් බලන සතිය, ධම්ම තත්ත්ව වශයෙන් බලන සතිය, සතිපට්ඨාන සතිය කියලා කියනවා. ඊට පස්සේ සති බලය සති බලය පාවිච්චි වෙන්නේ ඒක බල ඇණියක් විදිහට වගේ බුද්ධ පෙරමුණකට පහර දෙනකොට උද ඒනාංශයක් ඒ විවිධ පැතිලි පහර ශ්‍රද්ධාවෙන් කරන්නේ යෝගාවචරයාගේ භාෂාවෙන් කියනවා නම් ශ්‍රද්ධාවෙන් කරන්නේ භාවනා කරන හිතට ආලෝකය ලබන. එතකොට අපි චිත්තපටිය බලන චිත්තපටිය පුදු තිරේ තියෙන තිරේ තියෙන වර්ණවත් භාවයට කියනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් හරි අන්ධකාරයි. එතකොට ඒ බලන දේ හොඳට පේන්නේ. මේ කොම්පියුටර් එකේ හරි එහෙම නැත්නම් වීඩියෝ ටෙලිවිෂන් එකේ හරි මේ ස්ක්‍රීන් එකේ ආලෝක මට්ටම කියලා තියෙන ඒක ඇඩ්ජස්ට් කරන්න. අපිට තේරෙන්නේ භාවනා කරනකොට සත්‍තාව ඉරේ ඇති ආලෝක මට්ටම. ඊගාට වීර්යයට යනකොට වේගෙන් සිද්ධියෙන් සිද්ධිය බහුල ගතිය නැත්නම් සිද්ධි බහුල ගතිය ඩ්‍රැමැටික් නේචර් එක කියලා කියන්නේ සජීවීව සිද්ධිය සිද්ධියට මාරු වෙන ගතිය තියෙනවනේ නැත්නම් භාවනා ඥානයකින් එකට එකට ශීඝ්‍රයෙන් යන ගතිය තියෙනවනම් මේක හොඳ වීර්යයක් කියනවා. ඒතර සතිය හැම නළු නිලයේදී තියෙන රඟපාන නළු නිලයේදී තියෙන සජීවී භාවය වෙනවා. එහෙම නැතුව නේද කප්ප වල කන්නවා මේ හසත් වෙන්නේ මේ හසත් වෙන්නේ පන්නාට මේලෝ වෙනවා කියනවනේ නළු නිලයන්ගේ ඒක බලහින්න මනුස්සයාට ඒ වෙනස් වෙනවා. ඒ ඒකේ කිසි සජීවී ගතියක් නැහැ. එතකොට කියන්න බුණා එතකොට සමාධිය කියලා කියන්නේ තිරයේ පළල් බව. අපිට සමාධිය හොඳට තියෙනවා නම් විවිධ සංදර්ශන පවතිද්දී සතිය වඩා ගන්න තුයන්. තාම පාටු අපි ටෙලිවිෂන් එක ගන්න ගියොත් පාටු තිරේ තියෙනක ලාභයි පුරුදු තිරේ තියෙනක. තමයි සමාධිය පුළුල් වෙන්න පුළුල් වෙන්න වේදනාවයි සතියයි අරමුණයි දෙක එකට තියෙන බලන්න පුළුවන්. ඉචිවිලි අරමුණයි එකට තියෙදි බලන්න පුළුවන්. සතිය කොහොමද කරේ? එතන කයි මේ ඉචි පිටි සංකාතර වාරයේදී මුලදී හරි මැදදී හරි අගදී හරි ආනාපානය මූල කර්මස්ථානේ බලන්න පුළුවන් විදිහට පේනවනම් ඒක හොඳ සමාධියක්. සිරුම් වත්න තමයි. මෙන්න මේ විදිහට හොඳට කිරිය වර්ණවත් සිද්ධි හොඳට බහුලව මාරු වෙන්නේ සිත්යේ සිටියේ හැම නළුනේලියක්ම තම තමන්ගේ භූමිකාව හරියට අඳදෙමි. මොකද පොලිසියේ පේනවා තමයි ඥානෙ වැඩි. අන්න යන බලනකොට සති බලය කියලා කියන්නේ ඒ යුදයක නම් මේ හැම සෙබලෙකුටම හොඳට ධෛර්යය ගන්නවා. යුද පෙරට පෙරමුණට එළවන ගතිය තමයි බල අවස්ථාවදී කියන්නේ. ඉතින් ඒකාත්ම උදාහරණයක් වශයෙන් කියනවා නම් පරියන්කේක වාඩි වෙලා ඉන්නකොට එළඹ සිටි ගතිය නැත්නම් අරමුණට මුහුණට මුහුණ දාලා තියෙන ගතිය වැඩි භාවනා ඉන්න බැනන් ඒ වැඩි කාලයක් තියෙන සතියෙන් තොර අන්දබන්ද භාවක නැත්නම් වැඩියෙන් තියෙන සතිමත් භාවයේ කියලා කියනකොට අපිට දැනගන්න පුළුවන් අපේ භාවනාව නිසා සතිය කොච්චර බලගන්නේලා කියලා. එතකොට අපි බලන්නේ කියන්නේ කීපයක් ඉන්නවනම් හැකි තාක් දුරට ඒ පැයේ වැඩි වේලාවක් සතිය ගන්න. සක්මනේ ඉන්නවනම් ඒ හා සමානතාවය වැඩි වේලාවක් මම දක්වනවා. මෙනෙහි කරන්නේ සතිය ගත කරා. ඒක ප්‍රියම්කී තරම් නිදි හරිය. මොකද හේතුව සක්මනේදී බාහිර සද්ද රූප ආදි වශයෙන් විවිධ දේවල් වලට විරුද්ධ වෙන ගතිය වැඩි නිසා. ඒ නිසා සති බලය හොඳට වැඩියෙන්ම හුඟ දෙනකොට හිතන්නේ බහුලව හරියට. නමුත් සක්මනේදී පිහිටන සතිය ඔබ යාදෙන එකක්. අභියෝග රාශියක් මැදුවත් කරනවා. මේක ආත්පස්ව වෙනස් ස්වරූපයක් තමයි තියෙන්නේ. එදිනදා වැඩවලදී අතනින් මෙතනින් තමයි සතුටක් ලැබෙන්නේ. බොහෝ විට දිස්ථාන කරගන්න තරම් ශක්තියක් නැහැ. දිස්ථාන කරත් වැඩි වේලාවක් ඇඟට නොදැනී ඊයේ නෝනේ නමුත් ඒ යෝගාවචරය බොහෝ උත්සාහ කරනවා නැවතී වැඩ කරමින්, ඉස්සත්ව වැඩ කරමින්, ඊම් වැඩ කරමින් ඒ දවස පුරාම සතිය පිටිකහක් දුරට සමගව එළඹ කියාගෙනම උපච්චිතවම වැඩ කරගෙන යන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේ සති බලයේ අවස්ථාවයි. සතිය ඉන්ද්‍රිය ධර්මයක් වඩපත් වෙනකොට මේ යෝගාවචරය නිගමනයකට එනවා සවම කවදාවත් සතිය කියන එක හරියන්කේ පුරාවටම කියන්න බෑ කියන සක්මන් කරනකොට කවදාකවත් එක දිගට සතිය කියන්න බෑ ඒකයි ස්වභාවය කියලා බාරගන්න බැහැ ඒ වගේම ඉතින් වැඩ කරනකොට විසද්ධාවෙන් වීර්යයෙන් උත්සාහ කරාට සතියේ ඉන්නවට වඩා සතියෙන් පිට ඉත නන්නත්තර වෙනවා. ඉත අන්ධබන්ද වෙනවා. දැකගෙන ඒක ගැන ඉච්චක කනගාටු වෙනවා. උත්සාහ කරන සහය පාරකට මේ කියන්නේ උපරිම උත්සාහ කරද්දී සතිය පිහිටවන්න බැරි වෙනවා. නමුත් ඒක මගේ දෝෂයක් නෙවෙයි. මම චේතනාවසෙන් කරපු දෙයක් නෙවෙයි. මේක නම ප්‍රකෘතිය කියලා. ඒ සතිය පිළිබඳව අපි ඉතින් පොළ මේ සමාන විස්තර කිව්වොත් කියන සතිය කියන්නේ අප්‍රමාදී නම් අසතිය සති සම්මෝසාවට කියන ප්‍රමාණ. ඒකට යෝගාවචරය ප්‍රමාදේ වග අසතිය වග සති සම්මෝසාවේ වග හොඳට තේරුම් අරගෙන ඒකට නොසැලෙන ගතියකට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ලස්සනට සඳහන් කරලා තියෙන්නේ පමාදේ න කම්පතිති සති බලං. සතිය බලයක් වාටපත් වෙනකොට ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සත්‍යයෙන් ඉන්ද්‍රිය සත්‍යන බල සත්‍යයටපත් වෙනකොට තමයි Taman සතියේ නොහිත දැන් මේ චිත්තක්ෂණ සතිය ඉන්ද්‍රිය කියන සතිය නෑ කියලා මේ පිළිබඳව පශ්චාත්තාප වීම නැති වෙනකොට. මොකද සතියේ ඉන්න හදන එක මගේ සතුෂ සතිය. මේ සතියේ නැති බව. සතියේ නොපිහිටන බව ප්‍රකෘති. ඊගෙන මම කඩලා දාලා වැඩක් නැහැ කියලා සතියේ බලයක් බවට පත් වෙන වෙලාව වෙනකොට ඒ පුද්ගලයා සතිය නෑ කියලා නොසලෙන තත්ත්වයකට. ඒක මේ සතියට විතරක් මේ හිත වෙන්නේ සද්ධා බලය. ඉස්සරහට ඉන්ද්‍රිය පහළ වෙන්නේ අර කලින් කියපු ලකුණු පහ ඉන්ද්‍රිය සම්බන්ධ කරලා ඉගෙන ගන්න ඕන. බලය බවට පත් වෙනකොට බලලා මේ වෙලාවේ සද්ධාව නෑ කියලා හොඳටම තේරෙනවා. නමුත් ඒක අසත්පුරුෂ ගතියක්වත් මගේ වැරද්දක්වත් විදිහට බලාගෙන චිත්ත සාධය අප්‍රසාධය පහළ වෙන්නේ අස්සද්දේන කම්පතිති සද්ධා බලං. ඒ වගේම කුසීතේන කම්පතිති විරිය බලං. භාවනා කරන කියලා බොහෝම ජයකට හැස්සෙලා යනවා නමුත් එතන අරමුණු නොපෙනිය. බොන්දු බාන්දු ගතියට එන්නේ. ඒක ගැන කනගාටු තමයි චේතනාවක් නෑ උන්ගේ කමක් නැති කියන එක නෙවෙයි තේරුම් අරගන්නවා මේ වීර්යකෝ කුසීත භාවයේ කෙනෙක් මගේ ආන්දමත් වර්මත් මොකද මට පාලනය කරන්න බෑ මම කොච්චර වීර්යවන්ත වෙන්න ගියත් මගේ කුසීතකම් එනවා කිය ඒක නොසලින ගැටි ආවට පස්සේ මම වීර්ය පිළිබඳව බලවත් තත්ත්වයකට සත්‍ය බලවත් තත්ත්වයකට ප්‍රමාදයට හත් වුණාට නැත්තම් ප්‍රමාදේ නඩත්තු කරන්න බැරි වුණාට ඒ පුද්ගලයා ඉච්ඡර මේ ගැන පශ්චාත්තාප වෙන නොසලකවට පත් අන්නේ තෙන්දෙනකොට මේ සද්ධාව වීර සතිය බලයක් බව ඉන්ද්‍රිය මට්ටමේ ඉඳලා බල මට්ටමකටපත් වෙනකොට ඉස්සර මේ සතිය නැතිකම සැලිච්ච කෙනා ඒක ස්වභාවයේ බවත් ඒක ප්‍රകൃතියේ බවත් මම මේක නොදන්නා නිසායි ඒ ඉඳලා හැමදාම වෙනකම් මේ සතියවත් වෙන්න උත්සාහ කරේ තාමත් උත්සාහය කියන නමුත් වැරදුනයි කියලා නොසැලෙන මට්ටමකට පත් වෙනවා. මේක භාවනා ජීවිතයේ මම මේ බොද්ධංග මට්ටමට යන්නත් වගේම භාවනා යෝගාවචරයේ යෝගාවචරයේ වින්ට අත්‍යවශ්‍ය කාර්යය. අපි අපේ ප්‍රේම ශක්තිය උත්සාහ කරාට මේක අපේ අපිට ආන්න මට්ටම කරන්න බෑ. කොච්චර නිරවුල්ව සතිමත්ව සතිය එළඹ සිටුව ගත කරන්න කියත් අනන්ත අවස්ථාවල අපිට දකින්න හම් වෙනවා මේ වෙලාවේදී අපි වෙන මොකද්ද දෙයක නියවිහි ඉත අන්ධබද්ධ වෙනවා ගත කරන බව දැනিলা පශ්චාත්තාප නොවේ එනි මේ ගතිය තමයි ඇත්තටම කියනවා අපි මේ අෂ්ටලෝක ධර්මයේ කප්පා නොයීම කියන තාදී ගුණය උපේක්ෂා ගුණය එහෙම නැත්නම් නොසලෙන බව කියන එක අපිට තියෙනවද ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ඉස්සල්ලාම තේරුම් ගන්න අවස්ථාව. මේකෙන් තමයි හැබැයි වෙනස පටන් ගන්නේ. ඒ නිසා සතිපට්ඨානේ වඩන කොට අපි මුලන්තරම් ප්‍රතිගත කරගන්න උත්සාහ කරන්නේ ඒ පරියන්ක පුරාම සතියෙම ඉන්න ඕනේ හිතේ නැත්තම් ඒක මගේ දෝෂයක්, මගේ පාපයක්, මගේ අකුසලයක්. නමුත් මේ ඉන්ද්‍රිය මට්ටමේ පව කරලා බලමුත් උත්සාහ කරන්න පුළුවන් වුණාට ඒ වගේ දෙයක් සත්‍ය පිළිබඳ අම්මෝස භාවය සති වේකුල්ල භාවය රහත් වෙනවා. නමුත් ඒක මම චිත්ත චිත්ත නිසිත නරක කරගන්න දෙයක් නෙවෙයි. අප්‍රහාද පක්ෂ කරගන්න දෙයක් නෙවෙයි. ඒක දැන ගැනීම ලොකු ශක්තියක්. තමන් තුළ අනුපාරුකම් ප්‍රමාදයේ තියෙනවා. ඒක නිසා ඒ ප්‍රමාදයට තමන්ගේ ප්‍රමාදයට තමන් හඳුනා මේ තුලින් තමයි මේ සතියත් මෛත්‍රියත් කියන දෙක අත්‍යන්ත කරගන්නවා. යහලිවස ගන්නවා. අපි නැත්තම් සතිය වැඩෙන්න වැඩෙන්න Taman කෙරේ තියෙන මෛත්‍රිය අඩු කරලා කුංචි දිගිටක් කරදිච්ච ගමන් දෙස්තෙනවා කියන්නේ. මෙතෙන් දෙකට human level නැත්තම් කියන මිනිස්සේ කියන අපිට මේ අඩුපාඩුකම් කියන කම ඒක තිබුණට වැඩිය සතිය වැඩි. නමුත් දැන් හොඳට අසතිය අහුවෙනවා. ඒ නිසා මේ පොච්චංග මට්ටමට එන්න කලින් ඉන්දිය බල මට්ටමට එනකොටම සත්‍යයට අසත්‍ය අහුවෙන බෑ. අන්න මේක මේ බුද්ධ ආගමේ තියෙන සුවිශේෂී කරක් නැත්නම් මම සඳහන් කරන වචනෙන් කියනවා බුද්ධ ආගම බුද්ධ ධර්මයක් අතර ඒ ප්‍රධාන කඩයින වශයෙන් තිබෙනවා. ආදරෙන් අපිට උගන්වන්නේ පුළුවන් තරම් 100 100ක් සතුටු. ඔච්චර උත්සාහ කරත් බැරි බව ආගමේ කියන්නේ. ධර්මයේ කියන්නේ. ඒක නිසා බුදුදානන්සේගේ දේශනාවේදී සඳහන් වෙනවා මේ මේ තාගතස් විත්‍රේ දේශනා පරි ද්වේමේ වික්‍රේ සතාගතස වේද දේශනා පරියායන භවಂತಿ කත මේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයං පරම ධර්ම දේශනා අච්ඡං අච්චේතෝ දිස්වා සත්‍ය නිප්පින්දතු විරජ්‍යත විමුක්ඛත අයං දුතිය ධම්ම දේශනා කියන මේක හරියට දෙකට කපලා දෙන්නද මේ න්‍යාය ධර්මයක් සරුවකනස පෙන්නනවා තියෙන විශේෂම ඉතිමුක්ත කාලයේ කුටිකනිකායේ සූත්‍රයක් වශයෙන් ධම්මදේශනා සූත්‍රය කියලා සර්වඥාන්සේගේ දේශනාව දෙකවරයි එන්නත් උගන්වන්නේ පාඩම් දෙකකින් මොකද්ද පාඩම් දෙක එක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දකින්න ඒක තමයි පාඩම් දෙක වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒක නිවැරදි කරන්නේ වෙන් වෙන්න කටයුතු කරන්න මෙන්න මේ විදිහට මේ භයාපාප ආරදුර කෘත්‍ය දෙකට කරාගත්තොත් හරිම දේශ වෙනවා විශේෂයෙන්ම දෙක එකට කරන් හදනවට වැඩිය දෙකට කඩාගෙන කරන්න පටන් අරගත්තොත් හරි ලේසි වෙනවා අනුකම්පාවෙන් සැලසුම් සහගතව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ නිසා පළවෙනි පාඩම වෙන්න ඕනේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න. ඒක වෛද්‍ය විද්‍යාවේදී කියනවනම් ඉස්ලාම රෝග නිర్ణයයි මෙතන කතා කරන්නේ. රෝග නිర్ణය කරන්න ඉස්සෙල්ලා වැඩකම් මිනිස්සු කරන්නේ නැහැ. රෝග නිర్ణය තමයි පළවෙනිම කළ යුත්තේ. ඒ නිසා ඒ වෛද්‍ය විද්‍යාවේදී ඇති කරගෙන තියෙන ඒ සදාචාර ක්‍රියාපද්ධති අනුව රෝගේ නිర్ణය කරන කෙනාට රෝගය ආසාදනය වෙන්නේ නැති වෙන විදිහටයි නිర్ణය කරන්නේ. උච්චර බෝ වෙන රෝගයක් තිබුණත් වෛද්‍යවර උදේ ඉඳලා හැඳ වෙනවා. ඒ රෝගීන් ඇසුරු කරත් වෛද්‍යවර තමන්ගේ වෙනස තියාගෙනයි දුරස්ත භාවයේ තියාගෙනයි ඊටත් එක ඇසුරු කරන්නේ. ඒ නිසා අපේ හිතේ සතිය කියන වෛද්‍යවරයා අසතිය කියන ලෙඩක් දෙකමයි. නිසා සතිය මේ අසතිය දක්න වෙලාවේ. සතිය ප්‍රමාදයේ දක්න වෙලාවේ ඒක හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. රෝග නිర్ణය කරන වෛද්‍යවරයෙක් වාගේ මේ ලෙඩාව එළිගලි වාසය කරන්න ආලිංගන කරන්න යනවා. ලෙඩා ඒ තන තියලා Tamanට ආසාදනය වෙන්නේ නැති වෙන්නේ ඊට පරීක්ෂා කරලා මේ රෝගේ මොකද්ද කියලා හඳුනගන්න. ඒක තමයි ඇත්තටම වෛද්‍යවරයාට තියෙන විශිෂ්ටත්වය. රෝගේ මොකද්ද කියලා දැනගන්න කලින් මෙහෙත් කරන තමයි මේ දැනට ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ සාමාන්‍ය වචනේ කියනවා නම් ලෙඩයි රෝගියයි කවදාකවත් දැන් හමු වෙන්නේ. එලිපත්ත පයින්නකොටම මොකද්ද කියලා අහුව ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලිව්වා දුන්නා. ඊගාව කරන දෙන්නේ කියලා කියනවා. මොකද බල බල ඉන්න ගියොත් අවසර වැයෙන ගණන් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට වෙලාව නාස්ති වෙනවා. ඒක නිල් පාට පටිගාන හම්බ වෙනවා. ඒ නිසා වෛද්‍යවරු ඉන්නේ අද භයානක රෝගයක. ඒ දුන්න වඩා. හරියට වෙනවා නම් තවත් පැත්තක මේක විස්තර කරලා දෙන්න පුළුවන්. සාමාන්‍ය ජෙනරල් ෆිසිෂියන් කෙනෙකුට ස්පෙෂලිස්ට් කෙනෙකුට අතර වෙනස ජෙනරල් එකන ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන්නේ බොහොම ඉක්මනට. ස්පෙෂලිස්ට් නිර්ණය කරලා විතරයි ධනවාට බෙහෙත් දීමයි කරන්නේ. එයා තමයි වැඩි පොලිය. ස්පෙෂලිස්ට් වැඩි පොලිය. එයා කරන්නේ එදා හොඳට පරීක්ෂා කරලා මෙන්න මේ ලෙඩේ තියෙන නැත්නම් මෙන්න මේ පරීක්ෂණය කරගන්නයි කියලා කියනවා. මිස prescription ලිවෙන්නේ යුතුයම නැහැ. අන්න මේ වගේ තමයි අපි ආගම ධර්මය දන්නේ නැතුව ආගම පැත්තට ගියොත් අසතියේ ඉන්නකොටම මකන්න. නැති කරන්නේ. කියනවා. එනතන සතිය නැති කරන සත්‍යයක් එන්නේ එනකොටම සද්දේ හිත කැදෙන්නේ නැති වෙන ක්‍රම වෙනවා. ඉතිවිලට හිත නොයන ක්‍රම හිතන්න ගන්න. වේදනාව නොයෙන්න මොකද්ද කරන්න ඕන කියලා. නමුත් මේ භගවත දේශනාවේ හැටියට බලනකොට අච්ඡං අච්ඡයතෝ පස්සති කියනකොට මම දෙකෙනි ඥානාපාණි කරන්නයි දැන් තියෙන්නේ හිතවිල්ලක් කියලා. ඒ හිතවිල්ල විශේෂයි ආනාපානයට හා සමාන ගෞරවයකින් යුක්ත ඒක දැන් ප්‍රධාන තැන අරගෙන තියෙන වේදිකාවයි බලන්න පුළුවන්. වේදනාවෙත් මුලකට ආවාසී වේදනාව දිහා බලන්න පුළුවන් වෙනවන ඒක වේදනාව පිළිබඳව දැනගන්න වැදගත් වූ අත්‍යන්ත වූ පළවෙනි එනිදි වේදනා හිතුවිලි සත්‍යකේ දේවල් විශ්ී කලකොල නොවි කම්පිත නොවි බලන්න පුළුවන් සත්‍යය තමයි සත්‍ය බලයේ ඒකට හිතෙන්නේ නිකන් සතිය. යටිපහුව වෙලා. මේක තමයි බලවත් සතිය කියන්නේ සතිය හොඳටම දන්නවා. ඌල කර්මස්ථානිය නෙවෙයි දැන් ඉස්සර වෙලා තියෙන්නේ. අතුරු කර්මස්ථානේ නමුත් මම කලබල වුණොත් මම දුර්වල වුණොත් මේ අතුරු කර්මස්ථානේ බලවත් වෙලා සතියක් බිඳගෙන හිතත් ජයගන්නවා. ඒ නිසා තමයි ඔච්ච බලන පොලිස් සාමාන්‍ය පොලිසිය වාක්‍ය නෙවෙයි රහස් පොලිසිය කෙනෙක් වගේ සිවිල් වෙනකොට මේ සේරම බලන්න. මේක තමයි ඒ කම්පාන වෙනකොට අෂ්ටලෝකේ කම්පාන ගතිය. එතකොට මේ ලේ පිට අස්පනා පිට මේ හිත කීකල් කරන්න හදුවට අපි කරුවේ නැති. හික්මවල දිහාට අහික්මිච්ච කියලා වැඩ කරන්නේ නැති. ඒ වගේම මූල කර්මස්ථානයේ කියන්නේ අපි කනාගත්තස ඇසුරු කරන්නේ නැති. රාග ද්වේෂ වශයෙන් වැඩ නැති. නින්දටපත් වෙන හැටි, කලබල වෙන හැටි හොඳට දැක්කා. මේකේ තියෙන මේ ඇතුළත සතිය පිහිටි ආශයන් හොඳටයක් වගේම මේකේ ලොකු සමාජ ධර්මයක් කියනවා. යම් කෙනෙක් පූර්ණ ප්‍රතිඥා දීලා සතුටුමත් වෙන්න උත්සාහ කරා. ඒ පුදුලයා සාධාරණව බාර ගන්න කැමති නම් මටත් ඉච්ඡා උත්සාහ කරා. පරියන්කේ සතිය කරනවා. සක්මනේ සතිය කරනවා. ඒ ජීඳවට සතිය කරනවා කියලා ඒකට අනුකම්පා පිළිතුරු කරන්න පුළුවන්. අබෞද්ධයේ කරද්දක් කරනකොට කොහොම තරහ. ඒ වගේම සතිය නොවැඩන කෙනෙක්. භාවනාවට ප්‍රතිඥා නොදෙන්න කෙනෙක්. අසතියේ යුක්තව රාගයටපත් වෙන්නේ. ද්වේෂයටපත් වෙන්නේ. මෝහයටපත් වෙන්නේ. ඒකට අනුකම්පාවක් මිස කවදාක වැරද්දක් කරන්න ඉපස්සනා. මොකද මෙච්චර උත්සාහ කරන Tamanටත් මේ විදිහට වෙනවා නම් අනේ එවැනි කෙනෙකුට මොන කොමන කතාවද කියලා අනුන් විශේෂයි අර තිබුණු මොහොනේ හදන්න ඕනේ. අර මේක පිළිල කරන්න ඕනේ. ජීව කියන ගත වෙනුවට තමන්ටම හිතෙනවා ඔක්කොම විලා තමන්ගේ හදා ගන්න කොට. අනේ විදිහට ඇතුළත් කරන ගතියක යෝත්‍යා කරෙහි අනුකම්පා කරතෝ පරම ගතියක මෙලෙක් ගතියක එවැනි අවස්ථාවක මුදුතෝම නුහරට යන වෙලාවක තමන්ගේ හිත මේචල් කරගන්න. තමන් නොපිරිහි එවැනි දෙයකට මුහුණ දෙන හැටි ආදී වශයෙන් පුදුමාකාර පොලිශේෂයකට යනවා. මෙන්න මේක වුණාට පස්සේ තමයි සතිය සම්බොජ්ජංගකට පත්වෙන්නේ. සතිය බොජ්ජංගයක් පාටපත් වෙන්නේ අන්නේ විදිහට සතියට නුහුරු සතියට අක්ෂප සතිය දුර්වල වෙලා තියෙන තැන්වල පවා හිත නරක කරනවා. මෙච්චර මේ කියන්නේ බව දන්නේ සතියදී අන්න ඒක තමයි බලස්. සතිය ඉන්නකොට ගන්න බව සතිය ඒකකින් සාමාන්‍යයි. ඔව් සතිය නැති බව ගන්න සතිය බලවත්. ඒක මේ තමන්ගේ පරිබාහිර ධර්මතාවය. දැන් තමයි ඉගේම තේරෙන්න පටන් ගන්න මොකක්ද නොහොරුයි කියන්නේ. මේක විස්තර කරන්න අක්වාසාරි වහන්සේලා අප්‍රමාද සූත්‍රයේ අක්වාස අපි එනකොට මතක් කරනවා. යම් කිසි කෙනෙක් ප්‍රමාදයේ කුදලා ප්‍රමාද தත්ත්වයටපත් වෙනකොට ඒක සිද්ධ වෙන්නේ අවස්ථා දෙකක. ඉස්සල්ලාම තමයි දැනගන්නවා ප්‍රමාදයේ ඉන්නවා. ඒ දැනගන්නකොටම බයලජ්‍ය දෙක පහළ වෙනවා. බයලජ්‍ය පහළ වුණාට පස්සේ වහාම ප්‍රමාදීව මූල කර්මස්ථාන නැත්නම් තමන්ගේ බයලජ්‍යාවට නියමිත තැනට ගෙනලා කරන්නේ. මේ දෙකට ඒ නිසා අප්‍රමාද සූත්‍ර අටුවාවේ සඳහන් කරනවා අප්‍ර ප්‍රමාදයෙන් ඉඳලා අප්‍රමාදයට එනකොට දේවල් දෙකකින් එන්නේ පළවෙනි අප්‍රමාදයට කියනවා කාරාපක අප්‍රමාදය දෙවෙනි අප්‍රමාදයට කියනවා කාරක අප්‍රමාදය කාරාපක අප්‍රමාදයෙන් බෙහෙත් කරන්න යන්නේ දැන් ප්‍රමාදේ ඉන්න බව වටහලා ඒක තමයි ශ්‍රේෂ්ඨ ඊට පස්සේ තමයි ප්‍රමාදයෙන් අප්‍රමාදයට වැටෙන්නේ මේක මේ සත්‍යයේ සාරලව මේ ඉස්ස කරන දේ ගැඹුරු වුණාට සරලව හිතලා දෙන්න මෙහෙම කියනවා. අපි කෙනෙකුට පින්න මේ වගේ දුර දුර බහලවට කරයි. ඒ බුද්ධිලාකාරට මේ ඉන්නකොට විවාදකවත් එක්ක නෑදෑයත් එක්ක ඉන්නකොට කිඳ අන්තර පුරුදු වෙනවා. ඒලා විහිදෙනවා චේතනාවක් කියනවා මම ආනෙ. ඒකට කියනවා චේතනාදාන. නමුත් සංජානනයක් වයින්නේ අනුසෝක්යන් හොයාගන්න ඕනේ, දාන වස්තු හොයන්න ඕනේ. ඊට පස්සේ මේ පුද්ගලයා මේ චේතනා දාහණය අනුව ක්‍රියාත්මක කරලා වස්තු දාණය සිද්ධ කරන්න කටයුතු කරනවා. ඊට පස්සේ අපි හිතනවා මේ සත්‍තාවන්ත කුලයට සම්මාසන ලැබුණා කටයුතු කරනවා. නමුත් ඒකම තමයි චේතනාව ක්‍රියාත්මක කරනවා. එතකොට ඒක වස්තු වශයෙන් ද්‍රව්‍යමය වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකෙන් පළවෙනි එක චේතනා දානේ දෙක වචු දානේ මේ දෙකෙන් වැඩි කුසලයේ සිද්ධ වෙන්නේ මොකේද කියලා අහුවොත් මිශ්‍ර උත්තර ලැබෙනවා. චේතනා දානේද වැඩගත් වෙන්නේ වස්තු දානේකට ශාස්ත්‍රීය ක්‍රමයට පී ගුරු පුරවල් පිළිගන්න චේතනා දානේ නමුත් ඒකට මුලදී මනෝ කුප්පංගවාදම මනෝ සුත්තාපනය මනසාචි වසන්නේ මහසිතා කරෝතය වගේ උච්චක වචිනවා වස්තු දාන්නට හේතු මේ චේතනා දාන නිසා චේතනා දානය සංස්කාර. වස්තු දානේ සංස්කාර. මෙන්න මේ විදිහට අපි අසතියේ ඉන්න බව ඇහැට ගන්නට නාසයට දිවට කයට කියන ඉදුවන්ගේ පරිබාහිකව මොකද්ද ඉන්දිය ඥානකට අවු වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි කල්ලිට ගොඩක් උත්සාහ කරනවා. දැන් ඉන්නේ අපි මොහොතට. දැන් ඉන්නේ සතිය සම්මෝසාරය. සති සම්මෝසාරය. එළඹිලා නැහැ. කියන එක දැනෙන ගතිය කාරාපක මේක මෙච්චර විතර අපිට එන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ හොඳ ප්‍රෝම සතියද තමන් විශ්ින්ම තමන් නැගිටින්න උත්සාහ කරන වෙලාව. අත්තලක් අවශ්‍ය නැහැ. ඉහිලක් දෙන්න ඕන කම නැහැ. දරුවා දරුවා තනියම වශයෙන් නැගිටින්න හදන වෙලාව. හැබැයි ඒ වෙලාවේ වැටෙනවා. කංගට පිටින් යනවා. නල්ලත්තු අත්තර ගන්නවා. මොකද දැන් කැමති නැහැ මොකක්වත් අල්ලන්න. නැගිටින නැගිටිනකොට ආන්න මේ ගැතියට එනකොට මේ යෝගාවචරය තුළ Tamanට විශාල අංකම්පාවක් එනි මේක පහු කරුවාට පස්සේ තමයි කෙනෙකුට බුද්ධංග මට්ටමේ සත්‍යයක්. එතකොට මේ පුද්ගලයා සතිය ඇසිකොට බව දන්නවා නැතිකොට නැති බව දන්නවා මේක සත්‍යාව නෙමෙයි බව දන්නවා වීර්ය නෙමෙයි බව දන්නවා හොඳට විස්තර කළ දෙන්න. විස්තර කරලා දීම කෝක වෙතත් Tamanට වැටෙන මට්ටමක් ඒක. මෙන්න මේක පස්සේ වෙන්න ඇති කෙනෙකුට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ගැටියක් තියෙනවා. සත්‍ය දන්නේ නැතිවම සත්‍ය භාවිතා කරන්නේ නැතිවම කියලා දෙන්න පුළුවන්. මෙන්න මේක තියෙන කාර්යයක්. චෛතසිකයක් තියෙනවා. මේ චෛතසිකේ මුළු ගැන්විලා තියෙන්නේ. එයා විසින් කවදාවත් ඉදිරියට එන්නේ නැහැ. ඒ වුණාට නියම වැඩක් කරනකොට හරියට වෙලා තියෙන ඇත්ත වශයෙන්ම බලපම්මයි. ආත පිසිද්ධ වෙන්නේ නැහැ. ඔබ කවදාහක්වත් ඇතිටියුඩ් කරලා තමයි අඳුරන්නේ. ඔබට කැමති නම් ආදරේ නම් මෛත්‍රිය නම් කරුණාව නම් කරුණා කරලා අපි ඉස්සරහින් කියපන්. ඉතින් පුදුමේ නිවාරේ මොන මොකක්ද මේ සතිය කියන්නේ? අන්න එතකොට අපිට මේ පූර්විකාව කරපේකට හඳුනා ගැනීම කරපේකට සිදුව මොකක්ද සතිය කියලා කියන්නේ. ඒකට විස්තර කරන්න පුළුවන් වෙන්නේ Taman තුල මෙන්න මේ විදිහට වැටි වැටි සතිය හතර පුරුදු කරපු කෙනාට Tamanගේ මද්දකින් වල කියනවා අසතිය කියනකොට මෙහෙමයි සතිය කියනකොට මෙහෙමයි. ඒ වගේ සමාන සමානතාවය ඉතිරිස්සරෙන් දාම මේ වෙලාව තමයි. වෙලා හිලේ කම්මාර වෙනකන් ඒගොල්ලෝ ඇවිල්ලා මේ අධ්‍යවශ්‍ය හම්බෙන්නවාලාට මාව හම්බෙන්නේ හම්බෙච්චාම ඒගොල්ලෝ මනාපෙන් ඉන්නේ අර දීපු දානේ ආනිසංසය කතා කරලා. ඉතින් ඒකට වැඩි වෙලා අපි උත්තර ගන්නෑ. හේතුව දැන් ආනිසංසය පිළිබඳව දාන දෙන්නේ අපේ පැත්ත හරිනේ. ඒගොල්ලෝ අතුමත් එකකට නැතත්. නමුත් මිනිස්සු ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති අප්පා නිසන්වායට අවුරුදු 40ක් දන් දුන්නා. අපේ 100ක් දුන්නා, තාත්තක් දුන්නා. අපි දෙනවා කියලා ඉතින් ඕක ටිකක් රාජේකෝ කියනවා. හොඳ හොඳ හොඳයි කතා කරගෙන මිනිස්සුන්ට කතාව කෙටි කරන්න ඕන නම් මේක භාවනා කරනවා. ඒකෝට ඒක තමයි බලන්න. කියන්නේ කියන්නේ ළඟ ඉන්න කට්ටිය කියනවා ඔයා භාවනා කරනවා කියන්නේ කියලා මොකද? අන්දායමේ නම බේරගන්න එපා. ඉතින් එක්කෙනෙක් විතර බොහොම අමාරුවේ ඉතින් මේ පොයේ දාස්තු කියලා භාවනා කරනවා. මේ බොහොම හරි මේ මිනිසයා නිහිතල අරගෙන ඒ අනිත් කටත් එක දරගන්න අපි නම් මේ මාස්ටර්ව අපි කියන හැබැයි ඒකෙන් 99%ක්ම මේ මාස්ටර්ව දන්නේ නැහැ කතා කරන කට්ටියත් නැහැ. හරි එක මිනිසයා දඩමීවා කරගෙන ඉන්නවා. ඉතින් ආනකට ආන මොකක්ද කියන භාවනා කී වෙලාවකී. මුටි භාවනා කරනවා උත්සාහ කරනවා සුභ භාවනා කරනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාත්මක පංචස්කන්ධ භාවනාත්මක ඉඳලා කියන කියන්නේ. ඉතින් මේකත් ඉවර කරන්න පුළුවන් මාසකවන්නේ. ඒක කියන්නේ ඕකද වැඩි සමන්ත පරෝජනේ. මේ එකකවත් එහෙම පරෝජනයක් නෑ හැබැයි ඔක්කොම කරා. කිසිම එක මේ පරෝජනයක් සැලකිල්ලක් කියන එකක් නෑ හැබැයි අනික් කෙනාට වැඩි බහිතියෙන් කතා කරනවා මොකද භාවනා කරලා. ඉතින් ඊට පස්සේ මම අහනවා මේ භාවනාවේ සමථ විදර්ශනා කියන කොටස් දෙකක් තියෙනවා ධර්ම. සමහරු ඕකී සමහරු නෑ. ඒ මං කියන දන්නේ නැතුව තමයි ඒක සාමාන්‍ය ක්‍රමයක්. සමථ භාවනා විදර්ශනා භාවනා ඒ කියන්නේ ඉතින් මම මේ පොත පාද ගන්න බැරි මේ සමථ භාවනාවට විදර්ශනා භාවනාවට දෙකටම එකම කර්මස්ථානයක් ගත්තොත් ඒක ආනාපාන තමයි කියන්නේ. අනුගමනය කළා සම්මුති විපස්සනා දෙකම. අනිත් සියරම කර්මස්ථානේ එක්කෝ ලද්දාකටම ළමදී නැත්නම් ලද්දාකටම විපස්සනා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම කතා කරගෙන මේ දෙකටම හතිනේ. ඒක ගැන හැඟීමක් නැති කෙනෙකුට ආරක්ෂා කාර්යය කර හැකි භාවනාවක් කරනවා. බොහොම කලාසිතුයි. ඒත් අනිදි මටම උත්තර දෙන්න වෙනවා. මේ ආනාපාන භාවනාවේ විශේෂත්වය තමයි ඒක සමචිත්ත ගන්න පුළුවන් කියන්නේ සමත පූර්වංග විපස්සනාට යන්නත් ඒකත් තමයි හොඳ. ඒ සම්පූර්ණ විපස්සනා පූර්වංග සමතට යන්නත් මේක හොඳ. ආයෙමත්කින් අපි මුළු සබාවම ඒකම ගත්තයි කියලා මේ ප්‍රශ්න මේ ආනපන් කියනවා කවුද ආනාපාන භාවනා කරලා තියෙන්නේ කියලා කිව්වහම ඉතින් කලාතුරකින් තමයි කියන්නේ කවුරු හරි දන්න කෙනෙක්ගෙන් අහුවාම ඉතින් ආනාපාන සුද්ධ භාවනා කරලා මොකක්ද මම කියලා දෙන්නේ යම් යම් වචන පාවිච්චි කරනවා අපහසුතාවය මොනවා හරි කියලා විශේෂ අනේ කට්ටිය හෝ මේ පුද්ගලයා කියන්නේ ඇහෙනවද තේරෙනවද කියලා ඇහෙන හැබැයි තේරෙනවා. ඒක අපේ කියනවා කියන අහලා නැති නේද තියෙන්නේ. ඉතින් ඒකකොට අර ගන්න කෙනාට හිතවත් නැතිව අනිත් පිරිසට මේක තේරෙන කාලෙට ඉතින් මේක පොඩි සාකච්ඡාවක් කරන්න වෙනවා. මේ දෙයක් නෙවෙයි. හැමදාම ගන්න ආනාපාන සතිය හේතුකනික විතරයි ආනාපාන සතිය. ඒකකොට අහන්න පුළුවන් කවුරුහරි දැන් ආනාපාන නොකරන කට්ටිය ඉන්නවා කියන්නේ. සමහරව අත භාගයට ඉස්සලා බිමදා. ආනාපාන නොකරන කවුරක්? හැබැයි කවදාකවත් නිවන් දකලා නැහැ. අනවන්නේ නැරෙන සංසාරේ පුරාවට කරලා තියෙනවා. නමුත් එක්කෙනෙක්වත් නිවන් දකලා නැහැ. මොකද? අනබන් සතිය කිව්වල නැහැ. ඒකවල මූලික ප්‍රශ්නේ ඉන්නේ සතිය කියන්නේ මොකක්ද? ජොතෙන්දින්ද සෑහෙන අපිට හිතසකව 10ක් 15ක් සාකච්ඡා මගේ ප්‍රයෝගයේ තියෙන කොහොම හරි මෙතෙන්ද කියන්නේ. ඒ සාකච්ඡා කරලා බලලා ඒ සතිය කියන්නේ පිළිහිටවන හැටි කිව්වට පස්සේ ඒක සාමත් නැහැ. පිළිසකට සාමාන්‍ය එක මම සාකච්ඡා කරලා හුරු වෙච්චි. පිළිසකට නෙමෙයි මම හිතන්නේ ඒක පොදු ප්‍රශ්නයක් කිසිම ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා සතිය කියන්නේ මොකක්ද හඳුනගන්න. ඒකත් අහුවොත් භාවනා කරපු කෙනෙක් ආනාපාන සති භාවනා කරපු කෙනෙක් මෙහි ප්‍රශ්නේ. මේ සතිය පිහිටවන්නේ නැති බඳ හුස්මයි. සතිය පිහිටවල කරන ගන්න හුස්මේ අතර වෙනස මොකක්ද? ආනාපාන සහ ආනාපාන සතිය කියනකොට හුස්ම සතිය පිහිටවන්නේ හුස්ම ගන්න අපි සංසාරේ පුරා කරලා තියෙනවා. ඒකේ අත්දැකීමයි සතිය පිහිටෝලානපාන කරන කෙනා දෙන්න වෙනස. ඉතින් බොහොම පැහැදිලි ඍතු ප්‍රශ්නයක් වගේ තේරෙනවද? කිසි කෙනෙකුට සපෙල උත්තර. සතිය යුක්තවානාපාන කියන නිසා සතිය නොයුක්තවානාපාන කරනොත් වෙනස මොකක්ද කියන්නේ? කලාවකින් කියන තමයි කියන්නේ. ඉතින් එතකොට අවස්ථාවක් ලැබෙනවා යත්තම් කියලා දෙන්න. සතිය යුක්ත නොයෙක් ආනාපාන කුදුතන ඒක විතරක්ම නෙමෙයි දහසකුත් වට අපේ කරන්නේ ඒ නිසා ඒක පිළිබඳව අපිට කියලා උත්තර දෙන්න පුළුවන් කරන්නේ. ආනාපාන සතියකින් උඩ අනිකුත් සියල්ල බහ තබලා ඒකම කරනකොට ගුරුවරයා හරියට දිස්ත්‍රික් දුන්නොත් සත්‍යයන්ට මට හුස්ම වැලි දෙකක් ගියා තුනක් ගියා ඒ හුස්ම මෙහෙම ඒක මට වැටුනේ මෙතනයි කියලා ඒකට උසාවියක කට උත්තර දෙනවාගේ සපේලා උත්තර දෙනවා එතකොට පිටපතවල පිළිබඳව අංගය පිළිබඳව මෙන්න මෙහෙම අදීචිනවා. අපි මුළු ජීවිතය පුරා ළමතර කිච්චල නිවිලා ජීවිතෝම සංජීලයකට කරන කුසලයක්. එක හුස්ම සතියෙන් පුත්ව ගන්න කුසලයක් අතර දෙක ගන්නකොට සතියෙන් එක හුස්ම ගත්තත් ඒපස්. අර මුළු සංසාර පුරා කරපු කුසල වලට එළිය භාවනාවේ කුසලයක් සතිය සමාධියට සමාධි විපස්සනා දෙකම ගැලපෙන කුසලය ප්‍රශ්න පිළිබඳව දැක්කගෙන දැනගෙන ගන්නකොට ඒ බව දැනගන්න සම්බන්ධ කාර්යයේ සපේල කියන්න පුළුවන්. මේ විශ්ම ගන්නවා. නාස්ත. එන්ජම විශ්ම සීතල වැඩේ. නැද හැතෙනවා දැනෙනවා. එහෙනම් මේක පටන් ගන්න ඉඳලා අවසාන කරන දක්නවා කියලා. මේ චිත්තක්ෂණේ විතරයි මේ සංසාරෙට ජීවත් වෙනවා. අනිත් හේතුත් එහෙකට අප්‍රමාදී වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් නම් ජීවිතයට අවුලක් දීලා කියනවා දෙනවා මේක යනකොට මොන හරි ගෙනියන්න මේ දින කප්පකට ඇතුළේ ගිහින් යනවා වෙනුවට මොන හරි ගෙදර මේක කියන්නේ අවසිත එකතර එක හුස්ම අත එක ආශ්වාස එක ආනාපානය සතිය යුක්තව කරා කද්දාකත් වෙනසක්. ඉතින් මෙන්න මෙතෙන්දී අපිට සිද්ධ වෙනවා හුස්මක් සතිය යුක්තව කරන්න හැටි, සතිය නොයුක්තව කරන්න හැටි ආස්වාස් ප්‍රසවාසයේ සතිය යුක්තව ආනාපාන සතිය හෝ ආනාපාන ඉතින් මේක සතිය කියන බවට ලක්ෂණ අඩු කරන්න පුළුවන් විවිධ පැතිනේ ආධුනික විද්‍යාවෙන් කියන්න පුළුවන් අනිත් පැති සියල්ල වහා තබන එක වැඩක්. මුළු හදින්ම කරනකොට අන්න අපිට පුළුවන්. එතන අපිට කියන්නේ මම දැන් මෙතන වශයෙන් ඕනම දෙයක් සල්. එහෙම නැත්නම් කියන්නේ කිසිම තේරුමක් වගේ විභාගයක් නැතුව හොඳනොත් බේදකින් තොරව ඇති හැටි දක්නාසුලුව. බැලුවත්, අහුවත්, ගඳ බැලුවත්, රස බැලුවත්, ආසක් බැලුවත්, කිසිම බැලුවත්. මේ විදිහට විවිධාකාරයෙන් මේ සත්‍යයට අර්ථ දෙන්න. අපි කායිකව කාටද හඳුනන අටුවාචාරින් වහන්සේලා පෙන්නන්නේ අපිලාපන ලක්ෂණ කියලා තමයි සතිය කියන්ට ලක්ෂණ. අපිලාපන ලක්ෂණ නෙමෙයි අතන විශේෂතාවන දේවල් නෙමෙයි අටුවාව සඳහන්. ඒවල් නම් සමහර වෙලාවට අපිට ඒවයින් ප්‍රයෝජන ගන්න. අපිලාපන ලක්ෂණ කියලා කියන්නේ පිලාපන ලක්ෂණ කියන එකේ විරුද්ධතාව. පිලාපන කියලා කියන්නේ පොළාපයින් කියලා අපි සිංහට ගන්න. පොළනවා. පොළාපන කියන කාපේ හඳුන්වා දෙන්නේ ඉදුගොන් කැල්ලක් හරි බරප්ප කැල්ලක් හරි පිළිච්ච ලබු බබලක් හරි වතුරට දැම්මොත් ඒ වතුර මත පොලා කන කන ඉන්න මිසක කවදාකවත් ඒ කිව්වේ නෑ. ඉදුගොන් පොල සහල්ු ගැත්තේ මතු පිට පාගෙන අපිලාපන කියන කෙනෙක් ඉන්නයි. ජීවිතේ නේද? කිඳා බහින්න ගැති. ඒසෝ කුමාරු. අනුතුවා පෙන්නන්නේ එලි ලබු කබලක්. අබු බුබුලක්. හරියට පැහිටින් සිලබුලියක් එළුනහම කටයුතු තේරම වේලිලා යනවා පුස්කෙඩිය උසුලාපම් පොල පොල දැන් කාලේ තිබුණ කැලක් තිබ්බා පොරොප්ප කැලක් කියකි දැන් මහා වතුර පැන පැන පැන පැන කියන පුරාපන්න සල්වම කවදාකවත් ජීවිතේ ඊට විරුද්ධ පැත්තකට ගත්තොත් ගතල කැලක් හරි ගලක් හරි වතුර ගන්න ආපෝ තැනමදී ඒක සම්පූර්ණ ජලකඳ ආරහකින් අදියට ගිහින් නතර වෙන එක වළක්වන්න මොනම ජගතකට වයින්මයි. ඒක තමයි සත්‍යය. යම් කිසි අරමුණකට ඡතිය හිටියම ඒ අරමුණ විනිවිද. කිඳාබයි. නිමග්නයි. ඊවදී. එන්න මේක තමයි මේක පිළිබඳව පරිචය කරනකොට දැක්වෙන පුළුවන් මේ සතිය මෙතන පිහිටියාද නැද්ද ඉතින් අර දැන් විචල කාලකට ගැටු කරනකොට නැත්නම් ආදී ජාතිවල ගුරුත්ව පසුබට හෙල්ලේ කිකම ලහිනකොට ඒක දැනම බයි හරියට යක් කාලා කල වතුරට දැන් අන්නේ ආදී ආස්වාද ප්‍රසවාසයට අපි හිත යොදන ගමනකොට විවිධාකාර පැති වලට අන්තර්ගත වූ අනි විහිද නොවි මේ ආස්වාසයේ ප්‍රසවාසයේ ඉනි ආස්වාසයේ හිමිනීමක් අනිකුත් සියලුම අරමුණු බහා ගන්නවා. අපිට කියන්නේ සතිය ලක්ෂණ වශයෙන් අපිලාපරි ලක්ෂණයේ ඉන්න විතර පිහිටිය. එච අපි හිතේ ඊගාචිත් ලක්ෂණේ සත්‍යයක්. ඒකට ආරමුණ මූල කර්මස්ථානයක් කියලා ආයෙන සද්දේ. මේක සද්දයක්. මේක නාසිකාග්ග නෙවෙයි හිතුවේ. මේක කනේ හිට වෙන්නේ. මේ සද්දයට දැන් ඒ සද්දයල වශයෙන් දන්නවා කියන්නේ අරහා සමාන සතියක්. ඊට හිතවිල්ලක්. ඒක සත්‍යකුත් නෙවෙයි අනපායස ප්‍රසන්න මේක හිතිරිල්ල. ඒකට හිත ගියා. ඒ හිතිරිල්ලේ සත්‍යෙම හිත. ආධුනිකයා ඒක සාමාන්‍ය කුච්චකමතු අභියෝග ගන්නේ නැහැ. එකයි යකගන්නේ ආසාවක් හෝ තරහක් ඇති වෙන මධ්‍යස්තරව අනපායන විදිහට එහෙම පිට. පිටවනකොට පිටවනකොට එක චිත්තක්ෂණයක් ආස්වාසේ සතිය පිටවෙන වගේම ඊගාට ආස්වාසිතත් ලෑස්ති ගතියක් ඉතින් එළඹ සිටින කොට අරදී වලදී වීඩියෝ එකේ පෙළගස්සලා සැරසෙන් එළවෙන් කියලා එළඹ තියෙන යාතුනතම් තෝකපතුන නෝට අම්බ අන්නර එළඹිලා ඉන්න ගතිය තමයි මේ ක්‍රීඩක විදින ක්‍රීඩා කෞශල එතනින් තමයි යාති කප්පේ අනිවාර්යයෙන් සතිය එළඹිලා තියෙනකොට මොන අරමුණාවක් ඒකට බොහෝම සුහදව සූදානම් ශරීරින් මේක තමයි ප්‍රමාණය. එහෙම නැතුව වෙලිලපත් කරනකොට ඉස්මත රැස්කේ කියන්නේ හරියදීලේ පොන්ජල කොටක් ප්‍රමාණ වෙන්න කිව්වට ඒ කවදාකවත් ක්‍රීඩා කෞශලයට කීඩකයේ දක්ෂකමක්. එහෙම කෙනෙකුට ඒ ස්පෝර්ට්ස් ඉන්ෆිසින් කියන විජිලන්ස් diligence. ඒකට කියන්නේ තප්ප. ඒක කියන්නේ අප්‍රමාද. ඒ අප්‍රමාද ලක්ෂණය තමයි පිලාපන. මේ පිලාපන බව උතුමාකාර ගුණයක් වඩපත් වෙන්නේ එක දිගට චිත්තක්ෂණ කීපයක් පුරුදු. ඒක බුදුම ජම්මකට. බුදුම ජවයකට එන්න පටන් ගන්නවා. අපිව මමයා මගේ ආත්ම ශක්තිය කියනවා ඉක්මවාගෙන යන ගමකට එන්නේ ඉස්ලාම් පුරුදු කරන සතිය ඉස්ලාම් පුරුදු කරන සතිය අපිට යටයි ආත්මයට යටයි මනාවට යටයි කුසල චන්දයට යටයි ප්‍රයත්නයට යටයි දීර්යයට යටයි මොකද මේ යට වෙන සතිය දිගට දිගට එන එන එන එන එන ප්‍රස්වාසය එන එන එන එන ප්‍රස්වාසය මෙනෙහි කරගෙන මෙනෙහි කරන යනකොට අර ඇති වෙන එළඹ සිටි ගතිය අන්තිමට අර වීර්යය ඉක්මවලා ශ්‍රද්ධාව ඉක්මවලා එයා විශ්ින්න නැති වෙන්න පටන් ගන්න. අන්න ඒක තමයි බොද්ධ නිසා එක දිගට අඛණ්ඩව තියෙනකොට තමයි අපිට නැත්නම් මෙහෙම කියන්නේ එක චිත්තක්ෂණයක් සත්‍ය පිළිගන්න කියලා දැක ගන්න අපේ ගොරෝසුව. අඩු ගන්න එක දිගට චිත්තක්ෂණ හතරක් පහක් කියාට පස්සේ තමයි අපිට අඩු ගන්න මේක දැනෙන්නේ. නැත්නම් මතකද? නිසා චිත්තක්ෂණ රාශියක් එක දිගට එනේන අරමුණ පිළිතුරන්න පුළුවන් නම් ඒ මනුස්සයාට ඕනි ශිල්පයක් ලක්සයි. ඕනේ අධ්‍යාපනයේදී අවශ්‍යයි. ඒ වගේම තමයි විස බීජයක් ඇඟට එනකොට උනත් ඒ විස බීජයට මේ වගේ ගුණ දෙන්න පුළුවන් නම් පුදුමාකාර ප්‍රතිශක්තියක් ඇඟට එනවා. එනකොට බය වෙලා හෝ එනකොටම ඒකට කුලප් වෙන්නේ නැතුව මොන දෙන ගැතියකට ඕනම තැනක තියෙන්නේ මේ මොන දෙන්නේ ශක්තිය තමයි අපිට තියෙන එකම බලය. ඒ නැත්නම් ගියගුල්ලයි කියලා කියනවා. කලබල වුණත් සංගලතියක් බීගුල්. අපිට වෙන්නේ මොනවාරි එනකොටම එක්කෝ එකක් එක සටන් කිරීම හෝ ඒකට පෙරද පලා යාම තමයි සිද්ධ වෙන්නේ. මේ දෙකින් එකට ඔකතු මොන දුන්නා කියලා කියන්නේ. සත්‍යය ඊට හාත්පසම වෙන දෙයක්. සුභ වේවා අසුභ වේවා හේම ගල්බමුණෙක් වාගේ. බදන්නගේ. එරණැති කියන්නේ ඇහෙන්නේ නෙමෙයි බලන්නේ. පේන්නේ නිකන් සමාවක ලකුණක් වගේ. තුමාකාර අපිට ගැතියක්. මේ අපිලාතර ලක්ෂණය කියනවනම් එතකොට මේ හිතට ලැබෙන ලාභය කරගෙන කෘත්‍ය වෙන්නේ අසම්මෝස රසය. සම්මෝස රසය කියන්නේ අපේ හිතට අතෝරක් නැතුව හිත ගමන් කරන්නේ. මේ එකටවත් අපි සමානට බෝධ දෙන්නේ මේ කෙනෙකුට අනික බලනවා අර කෙනෙකුට මේක බලනවා ඒ දෙකට සම්මෝසාවේ ගත කරනවා. අසම්මෝස බව කියන්නේ එක සැරයක් අපි ආස්වාසයේ හිතේ දුවත් උදාහරණයක් වශයෙන් අරගෙන ඒක ප්‍රස්වාසයේ නොවන බව. ආශ්වාසයේ බව හිතවිල්ලක් නුඹව සත්‍යයක් නුඹව හොඳට පැහැදිලි වෙනවා ඒක නම පරිච්ඡේද ඥාන කිච්චි කිනුක වෙන් කරගත්ත ගමන් ඒ එක එක බල බෙදුණා කියන්නේ ඉස්ලාමට අය විශ් බීජ පිළිබඳව පරීක්ෂණය කරපු විද්‍යාඥවරු ඉස්ලාම මයික්‍රොස්කෝප් එකක් අරගෙන දූෂිත ජල කඳුලක් කියලා බලනවා එසකට දැක්කේ මේ නැතුව කොච්චර විශ් බීජ තියෙනවා කොච්චර බැක්ටීරියා කියලා කියනවා පුදුමාකාර වේගෙ විනාඩි දෙකකට විතර සැරයක් එකක් දුවනවා. ඒ නිසා අවශ්‍ය ආහාර තියෙන්නේ දල කඳුලත් වේගයෙන් බොගෙන. ඒ නිසා ඒක විද්‍යාත්මක කරලා තියෙන්නේ. ඒ පිරිසිදු දල කඳුලක් සහ දූෂිත දල කඳුලක් කියන දෙක අදාළක තියෙන මයික්‍රොස්කෝප් එක. ඉතින් බලන්නේ කියපු පිරිසිදු එකේ එකම විශේෂිතය. අපිරිසිදු එකේ සීක්‍රෙන් වැඩෙන ජරාවක් කියන්නේ. එහෙනම් පින්සලක් අරගෙන මේ දෙක අතර පුංචි තල හරකම. පුංචි බීජයක් දැන් වල එක විස බීජයක් පිරිසිදු ජල වලට යනකොටම බීජයක්. යන්නට පස්සේ හරිද විස බීජයක් විනාඩි කීයකට සරලට දෙගුණ වෙන්නේ. ඒකෙන් ජලයට මොනවද එකතු වෙන්නේ? ඒක ජලයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක දැක්කන්න බෑ. මේ තමයි මේ මයික්‍රෝබයොලොජි පළවෙනිම ශ්‍රේෂ්ඨම සොය. ඊට පස්සේ අපි සනිවිස බීජය පිළිබඳව තමන් අප්‍රමාණත ඇහෙන හැම තොරතුරක්ම අලුත් විද්‍යාපාරකට. අන්නේ වගේ අපි කොටු කරගත්තා. එකක් කොටු කරගත්තා කියලා හදාගන්න සෙට් මෙන්න මේ සතියෙන් කරන්නේ මොකද්ද? ලක්ෂ කෝටි ගණන් කර්මුනේදී එකක් එකට එකයි. හැබැයි ඒක මුළු හදින්ම කරනවා. අන්න ඒකට ඒක පිළිබඳව වෙනදා නොදැක්ක තාලෙට මොකද සපේල උත්තර දෙන්න පුළුවන් ගැටයක්. සම්මෝසාව නැතුව මම මේ ඉන්නේ ආස්වාදයේද ප්‍රසවාසයේද සත්‍යකද නිතිවිල්ලකද නිින්දකද ඒ සම්මෝසාව නැතුව ඉන්න එක හරියට මොහොතාලය අල්ලන්න පුළුවන් ගැටයක්. මේ සම්මෝසාව එනකොටම තමන්ගේ ඕනේ අරමුණකට ඉතිවිලි වේදනා සද්ද වගේ බොහෝ දේවල් එතකොට අවශ්‍ය දේට යොමු කරවීමේ ශක්තිය. මට සතිය කියලා ශක්තියක් තියෙන ලක්ෂණ තෝචක් වගේ එකක් තියෙන එකක් තවන්න පුළුවන්. මට මේ ලාල ආනපාන දාන්න පුළුවන්. වේදනාව දාන්න පුළුවන්. සංකීත දාන්න පුළුවන් කියන විෂය අභිමුඛ කරගන්න. මෙතකල් අපිට පාලනයක් නැතිවෙච්ච දේක පිළිබඳ පුංචි පාලන ශක්තියක් එනවා. විෂය අභිමුඛ භාවපච්චපට්ඨාන කියන තමන්ට වැටේ හිතනවා. දැන් හිත තාම මේ කෝලගත කියන කලාගත කියනවා අවිචාරවත් දුන්නොත් මේ සතිය කියන එක ඕන දෙයකට යොමු කරවීමේ විෂයාභිමුඛ බව පච්චපට්ඨාන කියන අවශ්‍ය විෂයට අභිමුඛ කරන්න මේක තමයි ආරක්ෂාව. ඒ තමයි ආරක්ෂාව කියන්නේ. වාපුදේ කියනවනම් අපි මේ මුඛේ දායකට මේසෙකට ගිහිල්ලා අපි දන්නවා අපිට මේ රෝගේ කියලා. ඒ නිසා මේ ආදී අපිට ගැලපෙන්නේ නිසා Tamange ඕනේ ආහාරය ඔය තියෙනවා. තෝරලා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට වෛද්‍යවරු හඳ වෙන්නේ. බෙහෙත් බොන්න වෙන්නේ. හරියට අවශ්‍ය දෙයක්. අනේ ඒක පිළිමක සාරයක්. නැත්නම් වග විභාගයක්. නැත්නම් මේ මනුස්සයාට අර මේසෙම කරදර. ඔක්කොම කියනකොට මොකක්? අපි කියන්නේ යෝජන කරන කාදරියක් තොන්නේ. ඒරම කක්. හොඳ දේ තමයි නරක දේ. නමුත් විෂයාභිමුඛ භාවකච්චකට ගන්නවා නම් මේක આવොත් එහෙමයි මේක આવොත් එහෙමයි කියලා අවශ්‍ය දේ තෝරා ගැනීමේ ශක්තිය එනකොට එච්චරම අරසයි. ඒ නිසා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා අපි විචාර කෛර පදයක් තියෙනවා. අපි කැමති වෙන ධර්මයේ විචාර ආරක්ෂා, දන් දීලා ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, සිල්ලකල ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, ආශිර්වාද දෙන ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, සමාධිය ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා, ප්‍රඥාවෙන් ආරක්ෂාව සේරගින්න සාමාන්‍යයෙන් තමන් ආරක්ෂා කරගන්න පුළුවන්. අනුන්ගෙන් පරිබාහිරව ස්වාධීනව ආරක්ෂා කරගන්න පුළුවන් මේ තමයි එන්නේ වගේ විවිධාකාර දේවල් එනකොට හරියට ඒක යොමු කරවීමේ ශක්තිය. විෂාභිමුඛ භව ප්‍රතිපත්තන්නේ තේරුම් ගත්ත දවසේ තේරුණා හැම තැනම අනාරක්ෂා සහ ආරක්ෂාව එකහා සමානව කියනවා. අපි දැක දැක දැන දැන අනාරක්ෂිත දේවල් වලට ගිහිල්ලා දෙයියන්ගෙන් කියනවා ආරක්ෂා. බුදුන්ගෙන් ඉල්ලන ආරක්ෂාව. ආශිර්වාදයෙන් ඉල්ලන ආරක්ෂාව. සතිය ඉවරදී ශේරට බැලිය ඒ දේ තෝරනකොට තේරීමේ ශක්තියක් තමයි තියෙනවා සතිමත් පුද්ගලයාට පමණයි. අසත්‍යමත් පුද්ගලයා කියන්නේ මොකද්ද නෑ නෑ මාව මට කරගන්න දෙයක් නැතුණා මම මට ඒක සිද්ධ වුණා. සතිය කියන්නේ මම සිද්ධ කරතේ. ආ මේ විදිහ ආරක්ෂාව තේරුම් ගන්න තමයි මේ බොද්ධංග මට්ටමේ සත්‍යයක් කියලා කියන්නේ මේ භාවනාවේ ශක්තිය විශ් නැත්නම් භාවනා ශක්තියෙන් පිට මොන්නම ආරක්ෂාව ගත්තත් ඒක මේ හොඳයි තරුයි අතර තියෙන සංසන්දනය වගේ අඳහා සමාන ආලෝකයක් තරුවට දෙන්න. ඒක මෙච්චර අතේ තියෙන්නේ අපි මේ නරක දේවල් දිගේ ගිහිල්ලා අරය ගැනීමෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. අනිවාර්ය ආරක්ෂාව කියන්නේ සතිය. ඉතින් මෙන්න මේ විදිහේ මේක තමයි වැටහෙන ආකාරය. ඒක වැටහෙන්නේ නැති ගැතිය හොඳට පේනවා. අද බෞද්ධයෝ කොච්චර දේවල් පිටිපස්සෙන්. අනන් තුලම තියෙන මේ සතිය ක්‍රියාත්මක කරන වෙනුවට එක එක නාගේ දේවල් බලාපොරොත්තු වෙනකොටම තේරෙනවා මේ මිනිස්සයා එක්කෝ සතිය වඩන්නත් බැරිකම පේනවා. නැත්නම් සතියේ මෙච්චර වටිනා ආරක්ෂාවක් වෙනවා දන්නේ නැතිකම තියෙනවා. ඒ නිසා ඉතින් নানা ආකාර ක්‍රම වලට යනවා. මේ විදිහට ඇති වෙන සතිය ඇති වෙන්න ආසන්න කාරණාව නැත්නම් අදත්තානේ මොකද්ද කියලා අහුවොත් සතියමයි සතිය පදත්ත. වරද්ද වරද්ද මේක පුරුදු කරන එකමයි පදත්තානේ වෙන්නේ. ඒ නිසා සතිය වැඩි වීම කියන එකම ක්‍රමය තමයි ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක කියන විදිහට මේක දැනගෙන තමයි බොළඳ බවක් නැත්නම් තමයි ආධුනික බවක් ඒ ආධුනික භවයේ කිසිම ලැජ්ජ වෙන්න දෙයක් මම මේක උත්සාහ කරන්න ඕනේ කියලා නැවත නැවත නැවත නැවත කරගෙන තමයි කරන්නේ ඒකමයි සත්‍ය තව සමහරලා අර කියනවා තිර සංඥා පදත්තාන කියලා තිර සංඥා පදත්තාන කියන්නේ දේවල් ගොඩාක් දීලා තේලාවේදී කොයි දෙයකද මගේ හිත යායුත්තේ අරසවතන මේකයි කියලා දැනගත්ත පස්සේ ඒක ඒක පිළිබඳ සංඥාවක් ඇති කිරීමට ඒක නම කියලා මෙනෙහි එතකොට මේ විචල්‍ය සාධක රාශියේ නම කියලා මෙනෙහි කරන එකට හිත විදින්න එන්න කරා ඒ නිසා ස්ථිර සංඥාවක් කියන්නේ සලකන්නේ මානසිකාර්ය මෙනෙහි කිරීම සතිය පිහිටීමට මොකක්ද මෙන්න මේ විදිහට සතියේ ලක්ෂණය අපි ලාපදිනවත් රසය ඉනසිකන්නේදී අසම්මෝසතාවය බව පච්චපට්ඨානේ හෝ තමයි වැටෙන ගතිය ඒ අරමුණට මූණ දෙන ගතිය විෂයාභිමුඛ භාවව ඒකට ආසන්න කාරණාව එක්කෝ ඒකේ විනේ කියෙම නැත්නම් වරද්ද වරද්ද දුක දිගට කිරීම කියලා බලනකොට පේන පටන් අරගන්නවා මෙවැනි දිනු කරගත්තක් කවදාකවත් අවුලක් කවුරුත් දිනු කරගත්තොත් අපිට හදන්න සද්ධාවේ එමනේ හොඳ සද්ධාවන්ත තැනකට එනකොට අපිට සද්ධා ආරෝපණය වෙන ගතියක් සතිය එහෙමනේ තමන්ගේ අභ්‍යාසතික මුලික අභ්‍යාසක අනිවාර්යයෙන්ම කරපු දවසේ ගාත්ම සන්තෝෂ වෙන්නේ මේ ආලෝක සංඥා පහළ වෙච්ච වෙලාවක සමාධිය අපලවක නෙවෙයි දේශනය තමයි ජීවිතය රැකී දේශනයේදී කුරුදු කන්ලද සතිය තියෙනවා නම් උතුම් ආරක්ෂාවක් ඇති කරලා දෙනවා මේ උතුම්වත් සාදාත් සාදානේ කලබල වෙනවා අතිමන්ත පුද්ගලයාට ඒ ගියසනවලදී පුදුමාකාර විදිහේ සූදානමක්. ඒක මුලින්ම දෙනෙක් සත්‍යමන්ත කට්ටිය බලාපොරොත්තු වෙන්නේ සතිය නිසා ඉක්ම සමාධියෙන් ඕන ප්‍රඥාවෙන් ඕන කියන. ඒක වෙනවා. දැන්තරවස. මුලින්ම වෙන්නේ මේ අෂ්ටෝක ධර්ම කම්පා වෙච්ච තැන්වලදී සතුටක් පුත්ලයට ඒක සූදානම් කරනවා. ඒ මට විතරක් වෙන්නේ කාටවත් දෙයක්. කලබල වෙලා කරක් දෙයක් නෑ නිසක වෙන්නේ කියලා පුදුම විදිහට මේ ජීවිතයේ සංසාර රෝග කියන ජරා ව්‍යාධි මරණ කියන තුන් අවස්ථාවේදී සූදානම් ගතිය තියෙන නිසා ඒ බුද්ධියට කිසිම දෙයක කුපිත බවක් කුප්පන බවක් කුප්පා බව නොකි නොකිපෙන බව එහෙම නැත්නම් කැළඹෙන බව එන්නේ ඉතින් මෙන්න මේ ලක්ෂණ Tamanටම වැටෙන අවස්ථාවක් තමයි සාමාන්‍යයෙන් ආචාර්ය මතයේදී කියනකොට බොජ්ජක් මතයේදී මේ බොජ්ජංග මට්ටමේ දැක්කේ පස්සේ ඉතුරු බොජ්ජංග ධර්ම හතම ඒත් බල ධර්ම වශයෙන් වැඩි දැන් ගොඩාක් වෙලා ගත්ත පැක්ටිස් කරගත්තී බෑගකට වැඩි වෙලාවක් ගත්තේ අත්‍යවශ්‍ය මේ මුල් වැඩ පිළිවෙලේදීම අපි මූලික තේමාව වශයෙන් තියාගත්ත සතිය ගැන අපි කතා කරන්නේ ඒ නිසා අප්‍රමාදී වගේ වැඩ පිළිවෙලක් නිසා නමුත් ඉතිරි අපිට සීනි ධර්ම දේශනා තුලදී මේ සතිය කොහොමද ධම්මවිචේ සම්බෝධියෙන් ඇති කරන්නේ ධම්මවිචේ කොහොමද වීර්යයට උදව් කරන්නේ කියන විදිහට මේ හේතුඵල ධර්ම සාකච්ඡා කරමු ඒ සාකච්ඡා කරන වාරයේදී අපිට මේ සතියම තමයි දුරට දුරව අවශ්‍ය පවතින්නේ ඒ නිසා පටන් ගන්නකොට සතිපට්ඨාන සතිපට්ඨානේ සතිය තමයි එතකොට ඔච්චංග ධර්ම පටන් ගන්නේ සත්‍යපුත්‍රයන්ගෙන් තමයි ඒ වැඩ පිළිවෙල නිසා අපි මේ විපස්සනා කියන කෙනෙක් සතියේ කර්මට මේ දෙකත් සම්පූර්ණතාවය පෙන්වන්න උත්සාහ කරන නිසා මේ කියන ධර්ම කොටස අහනකොට ඒ තමන්ගේ අඩුපාඩුකම් කියනවා හදාගෙන අවිද්‍යාවට යන ශක්තිය දහිනවා. කුසලත් වැඩෙනවනේ ඒ වගේම මේ ප්‍රායෝගික කොටස් ඇසීමෙන් තමයි අතුදවක් වෙනවනේ ඒක තමයි මේ පරිශීලන බලාපොරොත්තු වෙන සස්න. අවස්ථාවේ එනිසා අද මේ බෑගකට කාලයක් උපදේශනා කිරීමේ ලැබිච්ච මේ ධර්ම ප්‍රායෝගික සහ කොටස් අවුරුද්දක් ඉටු කරගැනීමෙන් තමන්ගේ සත්‍ය මේ පුල සත්‍යයක් නොසැලෙන සත්‍යයක් වඩපත් ඒවා නොදී මේ අවශ්‍ය කරන්නා වූ ජන්ම ධර්ම වැඩිමේ ආර්ය ස්ථානක මාර්ගයේ අවශ්‍ය පසුබිම් සකස් ගැනීමෙන් අවසාන බලාපොරොත්තු වූ අවුල මාර්ගවලට ඒකාන්තයෙන් මේක හේතු වාස්නා වේවා ප්‍රාර්ථනාවේ අද ජීවිතයන් දේශනා කරන සියලු දිනාටම සැනසීම දා වේවා